පිරිමියට කවුරු සින්දු කියන්නේ ಗುಣ වර්ණනා කරන්නේ පිරිමියාගේ නියපොතු ලස්සනයි පිරිමියාගේ කම්පෙති රෝස පාටයි පිරිමියාගේ කොණ්ඩ ලස්සනයි ඉතා කූරුවාගේ හරි දිගයි ඕම කවුරුද සින්දු කියලාද නේද අර කුණු කොටට ಗುಣ ಗುಣ කියලා ಗುಣ කියලා සින්දු කියලා සින්දු කියලා දැන් ඒ කට්ටියක වටිනාකම වැඩි වෙලා ඒක වැඩි වෙලා ඒ වැඩි වෙච්ච නිසා ඉපදෙන ළමයාට පොඩි කාලේ ඉඳලා ඒ කට්ටිය වටිනාම සම්පතක් වාගේ දැනෙනවා එහෙම එකක් අහම ලෝකේ හැදිලා තියෙනවා රාගයේ වටිනාකම කාම ලෝකයේ වැඩි. හැම කාම ලෝකයේම කාන්තාවට වටිනාකම වැඩියෙන් දෙනවනේ. කාම ලෝකයක කාන්තාවට වටිනාකම වැඩි. පිරිමියට වටිනාකම අඩුයි. ලෝකෝත්තර ලෝකේ පිරිමියට වටිනාකම වැඩි අනිත් පැත්ත. ගොඩාක් තපස්වරුගේ ජීවිත පිරියෙන්න ප්‍රධාන හේතුව මේ කියන රාගය. දීගේවල් අනන්ත ප්‍රමාණ අවුල් වෙන්න හේතුවත් ඕක. රාගය. මේ රාගය නිසා තමයි මිනිසුන්ගේ මේ ගොඩාක් ජීවිත මේ ප්‍රශ්න ගැටවලට මුහුණ දීලා තියෙන්නේ. ඒවා තේරුම් ගන්න නැහැ මිනිස්සු. ඉතින් කාන්තාව අපේලා දකින්න නෙමෙයි ඒගොල්ලෝ දෙන දාන තමයි පින්ඩපාතේ අපට හම්බෙන්නේ. ඒගොල්ලොන්ගේ කුසේ තමයි අපි මාසදායක ඉඳලා ලෝකෙ එළිය දැක්කේ. වරදවා කියනවා නෙමෙයි. නමුත් ලෝකෝත්තර ජීවිතය තුළ යන්න නම් රාත් වෙන්න නම් ඒ ඒ ඒ සම්ප්‍රදාය මිදෙන්න ඕනේ. ඒ සම්ප්‍රදාය නඩත්තු කරලා අපිට මේකෙන් නිදහස් වෙන්න බෑ. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවල එක තියෙනවා. ඇඟේ වද්ද ගන්න එපා, ඇඟේ ගෑවෙන්න එපා, වචන අතරට වඩා කතා කරන්න එපා, ළඟ ඉන්න එපා, තනියෙන් කවුරුත් නැති තැනක ඒගොල්ලොත් එක්ක රැඳෙන්න එපා. ඒ කට්ටිය දිහා ඕනවට වඩා බලන්න එපා. කතා කරන්න එපා, ඒගොල්ලෝ ගැන හිතන්න එපා. මේ ඔක්කොම විනය තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ස්ත්‍රී කියන එහෙම නැත්තම් මේ ඥාන සත්තු බලන්න එපා. ඥාන සත්තු ඉස්පර්ශ කරන්න එපා. අල්ලන්න එපා. ඒ තරාගය විසිනවා. භයානක විදිහට ඒකේ දේශනා කළා තියෙනවා. සීලය වෙනුවෙන් මානකම වෙනුවෙන් ජීවිතේ පුදන්න කියලා කාට හරි කියන්න. කෙස් ගාක්වත් දෙන්නේ නැහැ මනුස්සයා. හැබැයි කාන්තාව වෙන බෙල්ලේ වැලදා ගන්නවා. කෝච්චියට පයින්නවා, වහ බොනවා. එයා බන්දලා දෙන්න ඕනේ. නැත්තම් වහ බොනවා. සාසනය වෙනුවෙන් මානකම වෙනුවෙන් කෙස් ගාක්වත් දෙන්නේ. ඉතබල ඕ පොඩකින පොඩකින අඳුරන්නේ කියලා. හරි හරි ඉත පොඩකින පොඩකින. ඇයි ඉත බාන්න දෙන්නෙම නැහැ. හැබැයි කාන්තාව වෙන මේ මනුස්සයා බෙල්ලේ වැලදා ගන්න කැමතියි. මානකම වෙන්නේ දැලිපිය ඉස්සර තියන්න දෙන්න ඕ පොඩකින් කලවන පොඩකින් තත්ත්වය උක ඉස්සකෙත් දක්වත් දෙන්නේ නැහැ බුදුහාමුදුරන් කාන්තාවට ජීවිතේම දෙනවා කාම ලෝකේ රැජින එයාට මොනවද කරන්න බැරි කියලා ඇහුවාම එයාට මේ ගෑණියෙක් පිරිමියෙක් කරන්න පිරිමියෙක් ගෑණියෙක් කරන්න විතරලු බැරි කාන්තාවට අනිත ඔක්කොම කරන්න පුළුවන් කපු කොට්ට මන්ත්‍රය ආලා නැහැ නේද පදම ඒක ආන්න ඕනේ කපු කොට්ට මන්ත්‍රය කියලා කියන්නේ රාට නිින්දට ගියාම ඉස්සර කොට්ටේ තියාගෙන මන්ත්‍රයක් කියන ඔයා. උදේ පාන්දර නැගිට ගමන් දෙකේ දෙකේ පොල් අරගෙන අම්මා තාත්තාගේ වතෙන් පන්නනවා. මේ පුතා පන්නන්නේ. ඒ කපු කොට්ට මන්ත්‍රය කියන්නේ ඒකලු. උදේ පාන්දර නැගිටලා ඉරි අරපු ගමන් පුතා ගන්න දෙකේ දෙකේ පොල් තාත්තා පන්නනවා. ඇතම්ම ගානක් පන්නනවා තාත්තා. එතකොට ඒ අම්මා දන්නවලු ඊයේ රෑ මතුරුලා පුතාට. ඒ මන්ත්‍රේ මතුරුලා. අම්මා ගෙදරකම ওই ප්‍රශ්නේ තියෙනවනේ. ලේලි නැන්දයි අසමගි වෙන්න ප්‍රධානම හේතුව පුතානේ. එයාට කියන්න පුළුවන් ඔයයි නැන්ද කියලා බලන්න අම්මා වගේ බලන්න. අම්මේ තවත් දුවෙක් නේ. මොකද්ද අම්මේ පොඩ්ඩක් ඇජස්ලා යන්නකෝ අම්මේ. මොනාර වරදක් තියනවා ගහන්න අම්මේ පාරක් ගාලා අදාගෙන දුවෙක් නේ. අම්මා ගැව්වම හරි හරි ඉතින් අම්මනේ ගැව්වේ ඉතින් පිට කෙනෙක්ගෙන් ගුටි කෑවා. අම්මනේ ගුටි කෑවම ඉතින් මොකෝ? එහෙම කියන අම්මා ගා උඹ කවුද මගේ ගෑනිට ගන්න. එතකොට ඉතින් ප්‍රශ්නේ දුරදි කියනවනේ. බලන්න ඒ අවබෝධය ටිකම. ඒගොල්ලෝ හිතනවා මේ මගේ ගෑණි කියලා කියන්නේ මේ ලෝකේ කාටවත් අත තියන්න බෑ. එයා මගේ. එහෙම හිතනවා. නමුත් මෙයාත් මෙයාට අයිති නෑ. මෙයාත් මෙයාට අයිති නෑ. ඒක එයා දන්නේ නෑ. ඒ කාම ලෝකෙට ගියම ඔළුව ඔක්කොම අවුල් වෙනවා. වැහිලා යනවා. ඇත්ත යථාර්ථය පේන්නේ ගෙදරට ආපු ගමන් ආනවා ගෑණිගේ මේ කැම කෑවද කියලා. අම්මා තාත්තා වාඩිලා ඉන්නවා අම්මා තාත්තගෙන් අහන්නේ නෑ. අම්මා තාත්තා කෑවද කියලා ඇහුවොත් එදා රාට මෙයාට කෑම නැහැ. එහෙම තමයිලු මේ සමීකරණය තියෙන්නේ. ඇයි වැඩ ඇරලා මගෙන් ඇහුවේ නැත්තේ? එහෙනම් උඹට අද රාට කෑම නැහැ. එහෙනම් ආපු ගම අම්මා තාත්තා බඩගින්න සී නැති වෙලා හිටියත් ගෑණිගෙන් ආන්න ඕනේ කෑම කෑවද ඉතින් කොහොම තේ බිව්වද? කොහොම ආන්න ඕනේ? එහෙම ඇහුවා තමයි රාට කෑම හම්බෙන්නේ යාට. බලන්න මේ පරිසරය සැකසීලා තියෙන හැටි. මිනිස්සු තේරුම එච්චර බැට කාලත් එච්චර බැරි ගයිලත් නැවත කසාද බඳින්න කල්පනා කරනවා කියන්නේ ඒ ඔළුව හොදන්න බෑ. ඒවට රින්සෝ නෑ මං හිතන්නේ. සෝබ අර බෝල සබන් අරම ගාලා හේදුවට ඒවා යන්නේ ඒ ඒ ඒ කාට යන්නේ. පිරිමි අය උදේ ඉඳලා රැ වෙනකම් කල්පනා කරන්නේ කසාද බඳින්නේ කොහොමද කියලානේ. ඒකෙන් බේරෙන්නේ කොහොමද කියලා කල්පනා කරන ලක්ෂයට එක්කෙනෙකුට කල්පනා කරන්නේ. එයා ඒ පිරිණිවන් පාණ්ඩ ආපු කෙනෙක්. ලක්ෂයට එක්කෙනෙක් කල්පනා කරන්නේ. උදේ ඉඳලා රැ වෙනකම් මිනිස්සු අම්බ කරන්න පෝසත් වෙන්න කල්පනා කරනවා. උප්පත්තෙන් අම්බෙච්ච ටික අත් කරලා නිදාස් වෙන හැටි කවුරු හරි කල්පනා කරනවා වාඩි වෙලා නෑ. ඒකත් ලක්ෂයට එක්කෙනෙකුල කල්පනා කරන්නේ. තවත් කෙනෙකුට ඉන්සා පීඩා කරන්නේ කොහොමද කියලා මිනිස්සු උදේ ඉඳලා රැ වෙනකම් කල්පනා කරනවා. හැබැයි කිසිම කෙනෙකුට කරදරයක් නොකර ජීවත් වෙන්න ඇති ලක්ෂයට එක්කෙනෙකුල කල්පනා කරන්නේ. ඒක අර නියපිඩේ පස්වලට සමාන කරලා තියෙන නිවන් යන අය. බොහොම අතලොත්ත නිවන් යන්නේ. අපායට යන්නේ අර මාගෙදර වාගේ. විශාල පිරිසක් යනවා. හයිවේ එකේ යනවා වාගේ. විශාල පිරිසක් යනවා. මුළු ලෝකෙම ජානගත වෙලා තියෙන අපිට. විශ්වයම ජානගත වෙලා. ඇයි භව ගාන අපට ගණන් කරන්න බැරි නම් ඉපදිච්ච වාර ගාන අපි දන්නේත් නැත්නම් බුදුවරුන්ට ගණන් කියන්නත් බැරි නම් ඔක්කොම ජානගත වෙලා තියෙන්නේ. කාන්තාවකකින් කාන්තාවකගෙන් රාගයක් පිනවන්න බෑ කියලා සංකල්පයක් ලෝකේ තිබුණොත් ඒගොල්ලන්ගේ වටිනාකම කීයද? සතයයි. ඒ සතයට ගන්නෙත් නෑ. කාන්තාව කියලා කියන්නේ කිසිම රාගයක් පිනවන්න බැරි නිකම්ම නිකන් අටසැකිල්ලක් කියලා වටිනාකමක් ලෝකේ ඇදුණා නම් එදාට ඒ ඒ මාකට් එක වැටෙනවා. කාමයේ නිසා තමයි කාන්තර වටිනාකම ලැබිලා තියෙන මොනවද කියන්නේ? මිනිස්සු මනමාලි බලන්න යනකොට මොනවද බලන්නේ? එයාට උයන්න පුළුවන්ද? එයා දත්ම දිනවද? අම්මා තාත්තට සලකනවද? ඉවසීම කොහමද එයාට? අර පිරිමැස්ම තියෙනවද? සමාජය පිළිබඳ හොඳ අත්දැකීම් තියෙනවද? ගුණයාපත්කම කොහමද ඒවා බලනවද? එයාගේ අඩරුව බලන්න. රාගෙ පිනවන්න එයා හරිද? ගැළපෙනවද? ඒක තමයි බලන්නේ. රාගෙටනේ බඳින්නේ මිනිස්සු. රාගෙටයි කතාවද බඳින්නේ. මනමාලි බලන්නේ රාගෙට ගැළපෙන කෙනෙක්. ජීවත් වෙන්න ගැළපෙන කෙනෙක් බලන්නේ. තමන්ට ජීවත් වෙන්න සුදුසු කෙනා නෙමෙයි හොයන්නේ. රාගෙ පිනවන්න සුදුසු කෙනෙක් හොයන්නේ. එතකොට පටන් ගන්නකොටම වැරදිලා ඉවරයි. ආයි කට උතර නැහැ. ආයි වැරදෙන්න දෙයක් නැහැ. පස්සේ ගියාම තමයි තේරෙන්නේ උයන්ඩ දන්නේ සම්බෝලයක් අදන්න දන්නවා. ඉතින් මේ තේ ටිකක් අදන්න දන්නවා. වෙන මොකවත් දන්නේ ඉතින් මේ ෂෝකේස් එකේ තියන්න පුළුවන් එයාව අර මේ ප්‍රදර්ශනාගාරවල වාඩි කරන්න පුළුවන් අන්දලා වෙන මොකවත් එයාගෙන් වැඩක් ගන්න බෑ. දැන් රැට බත් කන්නේ කඩෙන්. කඩෙන් කාලා පාරේ බුදියනවා. ඉතින් ඕකට කසාදයක් අවශ්‍යද? අද ගොඩාක් තරුණ කට්ටියට ඒකනේ වෙලා තියෙන්නේ. අද ගොඩාක් කට්ටිය මේ කුස්සිය අඳුරන්නේ. කුස්සියට ගිහිල්ලා නැහැ. මිලිස් ටිකක් ගලේ තියලා හඹරන්න කියන බෑ. ඒවට ස්විච් එක තිය දාන්න ඕනේ. ස්විච් එක දැම්මම හඹරෙනවා. රෙදි ටිකක් ඕදන්න දෙන්න ගලේ ගාලා. ඕදන්න බෑ. ඒකට ස්විච් එක දාන්න ඕනේ. ඒ එහෙම උරු වෙලා. ඒ එහෙම වගකීමක් දරන්නේ එහෙම මානසිකත් ඒ පරණ කාලේ කිරියම්මලාගේ කාලේ එහෙම හිටියේ. ඒගොල්ලෝ පුරුදු කළා. ඒ ළමයින්ට මේම කරන්න ඕනේ, මේම යුතුයකම් කරන්න ඕනේ. ගෙදරකට ගියාම ඇඩ්ජස්ට් වෙන්න ඕනේ, එතන ඇඩ ගෑන්න ඕනේ. ඒ අම්මා තාත්තට සලකන්න දුවේ එතනට ගියාම ඒ කටි ගිත දිනා ගන්නවා. ඒවා කියලා දුන්නා. අද කාලේ මොකද්ද කියලා කියලා දෙන වෙලාවක් කොයිද තියෙන්නේ? ඒ කට්ටිය උදේ ඉඳලා රාය වෙනකම් පෝසත් වෙන්න වෙසෙනවා. ළමයි උදේ ඉඳලා රාය වෙනකම් පාඩම් කරන්න වෙසෙනවා. විභාග පාස් වෙන්න වෙසෙනවා. ඒ ඔළුව ඔක්කොම මොකවත්ම නැහැ. ඉතින් කතා කරන්න දන්නේ නැහැ. වැඩිහිටිය ඉස්සරහ ඉඳ ගන්න දන්නේ නැහැ. නැගිටින්න දන්නේ නැහැ. ප්‍රශ්නයකට මුහුණ දෙන්න දන්නේ නැහැ. ඒවත් එක ඇඩ ගැහෙන්න දක්ෂකම් නැහැ. ඉතින් මිනි මරා ගන්නවා. උදේ ඉඳලා රාය වෙනකම් ඉතින් ගාගත්ත ගමම්මයි. හැමදාම නඩු. ප්‍රශ්න ඒවා කියලා දෙන්න ඒගොල්ලන්ට වෙලාවක් නැහැ. ඒ කාලේ තාක්ෂණය දියුණු වෙලා තිබුණේ කිරි අම්මලා වාඩිලා මේන්න දුවේ ඉඳ ගන්න දැන් වයස 15යි මේවා ඉගෙන ගන්න ඕනේ උයන්න ඉගෙන ගන්න ඕනේ මේවා මේ දැන් ඉඳලා පුරුදු වෙන ඒවා පුරුදු කළා දැන් කට්ටිය ෆෝන් කැල්ලක් පියාන ඔබවම පිස්සෙක් එනවා ভেජිටබල් පිස්සෙක් ඒක කිව්වම ඉතින් පිස්සෙක්මන එයා ඉතින් ඒවා ඕඩර් කරලා කන්නේ පිරීලා සමාජයේ පිරීලා මේවා ඉතින් නිවැරදි වෙන්නේ නැතුව සාසනය නිවැරදි වෙන්නේ නැහැ මිනිස්සුනේ සාසනය කියන්නේ මිනිස්සු පිරිනකොට කොහොමද සාසනයක් තියෙන්නේ? මිනිස්සු නිවැරදි වෙන්න එපා සාසනය නිවැරදි වෙන්න. පොලකට ගියාම බලන්න gedara මිනිස්සු පොලට ගිහලා ගේන දේවල් ටික. සරම් දෙකක් රුපියල් 100 රුපියල් 100 කිව්වම ආල් ගන්න තියෙන සල්ලි වලින් සරම් දෙකක් ගන්නවා. පොල් ගන්න තියෙන සල්ලි වලින් යනකොට කොස්සක් 20යි කොස්සක් 20යි කිව්වම ටක් ගාලා කොස්ස ගන්නවා. දැන් කොස්සයි සරමයි අරගෙන මොද මොනවද කරන්නේ? ඒ කියන්නේ දකින දකින හැම දෙයකම හිත යනවා. කිසිම පාලනයක් නැහැ. ඒ පිළිබඳ අවබෝධයක් නැහැ. කඩේකට යනකොට පොලකට යනකොට අපට අවශ්‍ය මොනවද කියන්නේ කීයද? ඒ මුදලට අවශ්‍ය දේ ඉස්සලා ගන්න ඕනේ. එහෙම එහෙම පාලනයක් නැහැ. දකින දකින හැමදේම ගන්නවා. අවශ්‍ය නැහැ ඒක කිසිම හේතුවකුත් නැහැ නිකන් ගන්නවා. අර පිරිමත්මක් නැහැ. ඒතර කොහොමද මේ මිනිසුන්ගේ ජීවිතය යහපත් වෙන්නේ? හැමදාම ප්‍රශ්න. උදේ ඉඳලා රාව වෙනකන් ගණන් අදලා බලන අනවශ්‍ය විදන් කොච්චරක් තියෙනවද කියලා. මාසෙට ගණන් අදලා බලන 50000 පඩි ගන්න මනස 30000ක්ම කියලා තියෙන අනවශ්‍ය විදන් වලට. කන්න බොන්න අඳින්න කියලා තියෙන බොහොම පොඩි ප්‍රමාණයක්. ඒ අර පිරිමත්ම නැහැ. ඒවා කියලා දීලා නැහැ. කියලා දෙන්න වෙලාවක් නැහැ. උපාසක මාත්‍යට කියන්නේ ඇයි කාන්තාව විභාගේ පාස් වෙන්නේ කියලා දන්නවද? උන්ට ලියුම් ලියන කරන්න මුන්ට වෙන වැඩක් නැහැ. වෙන වෙලාවක් නැහැ. විභාගේ ලියන්න. පාඩම් කරන්න වෙලාවක් නැහැ. උදේ ඉඳලා අරුන්ට ලියුම් ලියලා ගමු උගේ ආයෙත් ඉවර වෙනවා. අරුන් ලියුම කියවලා පැත්තකට දාලා උන් පාඩම් කරනවා. එන්න උන් පාස් වෙනවා. මූර්ති රටේ නැති කවියති ලියන්න එපා කල්පනා කළා ඉතින් ඔගේ ඔළුව කුරුවල් වෙනවා. උඩ වෙන වෙලාව වැඩක් නැහැ ඉතින්. උදේ ඉඳලා රාය වෙනකම් ඕක තමයි කල්පනා කරන්නේ. අද ගොඩාක් මේ ප්‍රශ්නේ මේ කාමී නිසා ඇවිල්ලා තියෙන්නේ. මිනිස්සු දන්නේ මේකේ යථාර්ථය. අද මෙච්චර රූම් වැඩි වෙලා තින්නේ ඇයි? කාමයේ වර්ධව ඇතිරෙන ප්‍රතිශතය එන්න එන්න වැඩි වෙනවා. ඉස්සර කිලෝමීටර් 20ක් 30ක් යන්න ඕනේ හොටෙල් එකක් හොයාගන්න. කෑම ටිකක් අන්න. නවාතැනක් ගන්න. දැන් එච්චර දුර යන්න ඕනේ කිලෝමීටර් 5න් පාට තිබුණා. දැන් 3න් 3ට කියලා දැන් 1න් 1ට කියලා දැන් මීටර් 100න් 100ට තියෙනවා. කාමර පාසුකම් නැත. කාමර පාසුකම් නැත. ඒ කියන්නේ මේ හැමතැනම අනාචාරය ඇතිවෙනවා මිනිස්සු. සීලයක් නැහැ. මිනිස්සුගේ සීලය පිරීලා, Brahmacharya පිරීලා. ඒක තමයි බෝඩ් වලින් පෙන්වන්නේ. රූම් නෙමෙයි. අනාචාරය ඇතිවෙන මිනිස්සු වැඩි කියන එක. එහෙම අනාචාර ඇසිරෙන මිනිස්සු නැත්තම් අනාථය වැඩි. ගෙවල් නැති මිනිස්සු ඉන්නේ ලංකාවේ. දෙකෙන් එකක් ඇත්ත වෙන්න බෑ. එක එක්කෝ මිනිස්සුන්ගේ සීලය නැහැ. නැත්තම් ගෙවල් නැති මිනිස්සු ඉන්නේ වැඩිපුර ලංකාවේ. ගෙවල් නවතන්නේ නැහැ මිනිසුන්ට. අම්බලන් වල ඉන්නේ. ඒකයි කාමරපාපිකම් තියෙන්නේ. කාන්තාවක් වෙලා ඉපදෙන්න හේතු ගොඩක් තියෙනවා. කෙනෙක් තමන්ගේ විදි හැරගෙන පාරේ යනවා නම් අවලස්සන විදිහට ඇඳගෙන තවත් කෙනෙක්ගේ රාගය අවුස්සනකොට මිනිස්සු සිතවිලි වලින් එයාත් එක්ක කාමයේ ඇසිරෙන්නේ නැද්ද? එහෙම ඇතිරෙන්න ඇතිරෙන්න මානසිකව යා කාන්තාව ගණිකාව බවට පත් වෙනවා. පස්සේ යා භෞතිකව ඉපදිලා ඒ රස්සාවක් වශයෙන් එක කරනවා යා. ඉස්සෙල්ලාම යා මනෝලෝකේ ගණිකාවක්. ඊට පස්සේ භෞතික ලෝකේ ගණිකාව. යා පුහුණුව ලබනවා ගණිකාවක් වෙන්න. හොඳට විලිවාල ලස්සන්ට ඔස්සරිය හැඳලා ලස්සන්ට යන මිනිස්සුන්ට කවුරුත් මේ ඉඟි කරන්නේ නැහනේ. වීලු කරන්නේ නැහනේ. එහෙම පිළිවෙලට යන කට්ටියට වීලු කරලා තියෙන කොල්ලෝ නැහැ. අනවශ්‍ය විදිහට හඳින්න ඕනේ. ඒ කටි රාගය අවිස්සනවා. එතකොට තමයි මොනවාරි එකක් කියනවා. එතකොට සමාජයට ප්‍රශ්නයක් ඇති කරන විදිහට ඇයි අඳින්නේ? ඇයි ඒක දෙමව්පියන්ට තේරෙන්නේ නැත්තේ? තමන්ගේ දරුවට බිම වැටිච්ච ලේන්සුව ගන්න පාත් වෙන්න බැරි නම් ඉඳගත්ත දරුවට ඒ ඇඳුම ඇඳගෙන නැගිටින්න බැරි නම් ඇයි ඒ වගේ ඇඳුම් අඳින්න දෙමව්පිය අවසර දුන්නේ? ඇයි ඒ වගේ ඇඳුම් අරන් දුන්නේ? ළමයට ආදායමක් නැන්නේ. තාත්තනේ අරන් දෙන්නේ. ඒතකොට තාත්තා කන්නේ තනකොළද? ඇයි තාත්තට තේරෙන්නේ නැත්තේ ඒක? ඒගොල්ලෝ මේ සමාජය ඔක්කොම විනාශ කරලා තිනවා. පස්සේ දුව පෑරගෙන ගියාය, දූෂණය කළාය, අතවර කළාය, දරුවෙක් හම්බ වුණාට පස්සේ මේ මිනිහා දාලා ගියාය කියලා පොලිසිය යනවා. ඒ තත්ත්වෙට පත් කළේ කවුද? මේ විදිහට බාගෙට ඇඳාම අර මනුස්සට රාගය ඇති වුණා. රාගෙ පිනවන්න දුව ගත්තා. රාගෙ පිනෙවුවා දුව අතහැරලා ගියා. හරිනේ. ඇයි ඒ තත්ත්වෙට දුවපත් කරලා තිබ්බේ? ජීවත් වෙන්න සුදුසු කෙනෙක් වශයෙන් පත් කරලා තිබ්බනම් මිනිස්සු ගන්න ජීවත් වෙන්න. එහෙනම් 55ට වෙනකන් ජීවත් කරවනවා. දුව ඒ தත්ත්වේ මේගොල්ලෝනේ පත් කරලා තිබේ. ඒ ඒ අඩුව කවුරුත් දකින්නේ නැහැ. පොලිසිය මාත්‍ය දන්නෙත් නැහැ මේ අඩුව. මේවා පිරිහීමේ හේතු. දසසිල් ගන්නව නම් බුදුන් සරණ යනවනම් උපාසකයත්ෝ ඒක දැනගන්න ඕනේ. ඒවා සුදුසු විදියට අඳවන්න ඕනේ සුදුසු විදියට ඒ කට්ටියට පුරුදු කරන්න ඕනේ කන ඒවා බොන ඒවා නිදා ගන්න ඒවා වැඩිහිටියෝ ඉස්සර අපිට ඇසිරෙන ඒවා ඔක්කොම පුරුදු එතකොට ඊළඟ සමාජය හොඳට ඇදෙන්නේ දැන් තියෙන සමාජය හදන්න බෑ නමුත් ඊළඟ සමාජය හදන්න පුළුවන් නේ අපිට ඒ සමාජය හරියට හදන්න එපායි. ඒ සමාජය හදන්න නම් මේ කින දරු પરම්පරාව හරියට පිළිවෙලට හදන්න එපායි. එහෙම හදන්නේ මේ වගේ විනාශ වෙච්ච පිරිහිච්ච වර්තමානයේ ඉපදිච්ච එක ගැන දුක් වෙන්න. එක මොහොතක්වත් මේ වගේ සමාජයක මේ වගේ ලෝකයක ජීවත් නොවෙන්න, ಗುಣධර්ම වඩන්න, මාර්ගය වඩන්න, පිරිණිවන් පාන්න හදන්න. මේ එකක්වත් හදන්න බෑ. මේ කිසිම දෙයක් නිවැරදි කරන්න බෑ. ඔක්කොම පිරිහිලා තියෙනවා. මේක හදන්න කෙනෙක් මට නම් හිතෙන්නේ නැහැ ඊට පස්සේ එයි කියලා. හදන්න බෑ. හදන්න බැරි තත්ත්වෙට මේකපත් වෙලා තියෙන. කවුද බුදුහාමුදුරන්ට ගරු කරන්නේ? කවුද බුදුහාමුදුරන්ට ගරු කරන්නේ? කවුද බුදුහාමුදුරන් ගාවාද පිළිපදින්නේ? පිළිපදිනවා නම් මෙච්චර ප්‍රශ්න තියෙන්න බෑනේ ලෝකේ. දැනට මාත් ඒ ඔක්කොම අවුල් වෙලා ඒකේ අවුල් වෙන්න දෙයක් නෑ. සමහරව විමාන අමතක වෙලා උන්ට. දිව්‍යාංගනාව දැකලා. තමන්ගේ විමානේ තියෙන දිශාව අමතක වෙලා. ඔළුව කුරුවල් වෙලා. දෙවිවරුන්ටත් ඔය ප්‍රශ්න තියෙනවා. කාම ලෝක හැම එකෙම ඔය ප්‍රශ්න තියෙනවා. ඒ තින්න අර මහේසාක්‍ය ගොඩාක් පාරමී පිරිච්ච සම්මියදිට්ටික දෙවිවරු බෝධිසත්වරු තමයි බේරිලා ඉන්නේ. අනිත් ඔක්කොමට වැඩ වැරදිලා. ඒත් ඔය ප්‍රශ්න තියෙනවා. ඒකයි වාග්යතුන් වහන්සේ කියන්නේ එක මොහොතක්වත් ඉන්න එපා ඔළුව ගිනි ගත් එක නිවා ගන්නවා වගේ මේක නිවා ගන්න. උඩට ගියාම මීට වඩා ප්‍රශ්න. ඊට වඩා ප්‍රශ්න. මේ විශ්වයේ බේරීම කොහෙවත් නැහැ. පිරිණිවන් පෑම විතරමයි තියෙන එකම එකම උත්තරේ මේ ප්‍රශ්නෙට. වෙන උත්තරයක් නැහැ. උපාසක මාත්‍යා මේ ඉඩම් වලට රණ්ඩු කරපු මනුස්සයා දිව්‍ය ලෝකෙ ගියා මේ පුරුද්ද අතාරිද. ඌ ඒ ත්‍රිමාන වලට මායින් ගාලා මේ අඩි දෙක මගේ මේ මේ මේ මායිම වෙනස් වෙලා කියලා ඒ තුන නඩු කියනවනේ. අම්මා දාම තියෙන නඩුනේ. මේ තියෙන මිනිස්සුම තමයි ඒ යන්නේ. දැන් මාන වෙන්නේ කවුද? ඒ මාළු වලන කසිප්පරන ඒ මිනිස්සුමනේ. ඒකට මාන ජීවිතේ සාතිනේ toy ප්‍රශ්න ටික තියෙනවා. ඒ මිනිස්සුනේ දිව්‍ය ලෝකෙන්නේ දිව්‍ය ලෝකෙත් ඒ ප්‍රශ්නම තියෙනවා. අයි මේකට වෙන මිනිස්සු එන්නේ. ඉසබාල සිවුරු ඇඳගෙන ඉන්නෙත් ඒ මිනිස්සුමයි. ආය අලුතෙන් එන්නේ. මානවෙන්ද කියලා අලුතෙන් හදනවා දත්ති වලට දාන ඒ මිනිස්සුම තමයි. අර සිවුර දාගෙන ඉසබාල එළියට ඇතුලේ ඉන්න අර කට්ටියමයි. ආයි කිසි වෙනසක් නෑ. ඒ ටික එහෙමම තියෙනවා. මේ මිනිස්සුමයි ඉන්නේ. දෙවිවරු කියලා වෙනම වෙනම ජීවීන් කියලා හිතන්න එපා. මේ මිනිස්සුමයි. පොඩි තුවක්කුයි කරෝලි සාමී තමයි ඉන්නේ. ආයේ ආයේ ඒක වෙනසක් නැහැ. ඒ තියෙන ගතිගුණ ඒ කියන අඩුපාඩු ඔක්කොම ඒ මම තියෙනවා.